දුක් දෙන මිතුරා ලෝකය කියන්නේ දුකක් ලෝකයේ දුකක් බවට පත්වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වන නිසා අනිත්‍ය වූ ලෝකය නිට්ටභාවයෙන් ගැනීම නිසා ඔබ දුක් විඳිනවා මේ මොහොතේ ඔබ නිදිමරාගෙන දහඩියේ මුගුරු දමාගෙන වෙහෙසෙන්නේ දන් දෙන්නේ පිංකම් කරන්නේ විවිධත්වය සොයා යන්නේ ඒ දුකින් අත්මිදීමටයි දුක ඔබට අයිති දෙයක් නොවේ දුක අයිති ලෝකයට ලෝකෙට අයිති දුක ඔබ අයිති කරගෙන ඔබ මේ මුළු විශ්ව ධාතුවේම අස්සක් මුල්ලක් නැරම සෙව්වද පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් වලින් සෑදුන নিরතුරුම වෙනස් වන රූපයක් මිසක් වෙන දෙයක් හමුවන්නේ නැහැ මම අපි ඔබ මෙහෙම කෙනෙක් කොතනකදීවත් හමුවන්නේ නැහැ මෙතෙක් ඔබ මම අපි ඔබ කියා කෙනෙක් මුණ ගැසී ආශ්‍රය කර ඇතනම් එය හැම දෙනාම নিরතුරුවම ලෙඩට වයසට මරණයටපත් වූ එහෙම නැතිනම් පත්වෙන පිරිසක් ඔබේ සීයා ආච්චි ලොකු තාත්තා ලොකු අම්මා අම්මා තාත්තා මැරිලා යනකොට පුතා දුව මුණබුරා මිනිබිලි ලොකු මහත් වෙනවා කුමක් සඳහාද කවදා හරි දවසක ආච්චිලා සීයා වීම සඳහා ওই චක්‍රේ වටි අපි දිව යනවා. අපිට ගැළවිල්ලක් නැහැ. චක්‍ර කියන්නේ ලෝකයයි. ලෝකයේ තුල සත්‍යය දුවනවා. මේ චක්‍රයක් නිසා ඉන් පිට වෙන්න කාටවත්ම බෑ. ඔබට මේ ලෝකයෙන් ගැලවෙන්න අවශ්‍ය නම් චක්‍රම නිවා දමන්න ඕනේ. මේ චක්‍රය තුල දුවනකොට අපට ලෝකයේ සුන්දර බව පේනවා. සත්‍යකින්ම ලෝකයේ සුන්දර බවක් තිබෙනවා. ඒ ඔබට පෙනෙනවා. ස්පර්ශ කරනවා. විඳිනවා. රාත්‍රී අහස දෙස බලන්න. ඒ රශ්මි වලල්ලක් සහිතව පායන පුරසඳ නැතිනම් වැහි ආසේ පායන පාට පාට දේ දුන්න. සති අන්තයක කතරගම අනුරාධපුර පූජා භූමි මතකයට ගන්න. තරුපයේ හෝටලයක සමාජ ශාලාවක රාත්‍රියේ තිබෙන අසිරිය. ඔබ මේ වාගේ මොනතරම් ආස්වාදයක් අත්විඳිනවද? ඔබ මේ සුන්දරත්වය කියලා දකින්නේ අනිත්‍යයි. මොකද මේ හැම දෙයක්ම මොහොතින් මොහොත වෙනස් වන නිසා. මේ මොහොතේ පවතින ස්වභාවය ඊළඟ මොහොතේ වෙනස් වන නිසා ඇතිවන විවිධත්වය තමයි ඔබට මේ සුන්දරත්වය ඇති කරන්නේ. මේ රූප අනිත්‍යභාවයට පත් නොවේ නිට්ටභාවයේ පවතිනවා නම් ඔබට ඒ වාගේ විවිධත්වයක් පෙනෙන්නේ නැහැ. මේ විවිධත්වය චමත්කාරය ඔබට දැනෙන්නේ රූපය අනිත්‍යභාවයට පත්වන නිසායි. රූපය අනිත්‍යභාවයට පත්වන වේගයෙන්ම සිතද අනිත්‍යභාවයට පත් වෙනවා. මන්ද සිතක් සකස් වෙන්නේ රූප දෙකක් පස්සේ වීම නිසා. අභ්‍යන්තර බාහිර රූප දෙකක් පස්සේ වීම නිසා සකස් වන සිතද අනිත් වීම හේතුයෙන් ඔබ සුන්දරත්වයට රැවටෙනවා. එහි නිත්‍ය ස්වභාවයක් දකිනවා. අභ්‍යන්තර රූපය අම්මා නම් බාහිර රූපය තමයි තාත්තා. මේ දෙදෙනාගේ පස්සෙන් උපදින දරුවා තමයි සිත. අම්මා තාත්තා වගේම දරුවා තුල ඇත්තේද වේගයක් පමණක්මයි. අම්මා තාත්තා මැරුණාම අපි බිරිඳ දූ දරුවන් මගේ කරගන්නවා වගේ සිතත් අනිත්‍ය බවට පත්වන විට තව තව සිත් පරම්පරාවක් සකස් කරගන්නවා. සිත් සකස් කිරීමට හේතු වෙන අභ්‍යන්තර ආයතන 6 හරියට කර්මාන්ත ශාලා 6ක් වගේ. 24 පැයෙම ක්‍රියාත්මකයි. බාහිර රූප මේ කර්මාන්ත ශාලාවට යොමු සැනින් නිස්පාදනය සූදානම්. ලෝකයේ වේගවත්ම නිස්පාදන ධාරිතාවය මෙම ආයතන 6 සත්‍ය. බාහිරින් ප්‍රහාණය කරන අමුද්‍රව්‍ය වෙන බාහිර රූප ආයතන 6න් එකකට ලැබුණා සැනින් නිස්පාදනය සූදානම්. නිමි භාණ්ඩේ තමා සිත ප්‍රඥාවෙන් තොරව ඔබට මේ ගැන සිතන්නටවත් බැරි තරමට සංකීර්ණ ක්‍රියාවලියක් මෙය. ලෝකේ සංකීර්ණ බව ඇති වෙලා තියෙන්නේ සිත් සකස් වීමේ වේගවත් ක්‍රියාවලිය නිසාය. තණ්හාවේ ප්‍රමාණය අනුව මේ කර්මාන්ත ශාලාවේ ඉල්ලුමට සැපයුම ස්ථීරම සපයනවා. නිස්පාදනය වැඩිවන්නට සංකීර්ණ බව වැඩි වෙනවා. මේ සංකීර්ණ බවට භෞතික දියුණුව කියලා කියනවා. ස්වභාවිකත්වය විනාශ කොට කොන්ක්‍රීට් වනාන්තර ඉදිවන්නේ සීලාචාරකම විනාශ කර අසීලාචාරකම බීවන්නේ මේලියත් බව පරාජය කර තරඟකාරී බව ඇතිවන්නේ ආධ්‍යාත්මික වටිනාකම් අභිභවා භෞතික වටිනාකම් පැතිරෙන්නේ අනිත්‍යභාවයට පත්වන සිත්වල සංකීර්ණ බව නිසායි අවිද්‍යාව නිසා ඇතිවන මේ සංකීර්ණ භාවයට ඔබ දාසයෙකු වෙනවා ඔබව දාසභාවයේ වහල්භාවයේ යොදවන්නේ තණ්හා විසින්. අවිද්‍යාවේ තණ්හාවේ හැඩතල ස්වરૂපය, වර්ණය, රසය, ගුණය සකස් වන සිත්වල ක්‍රියාකාරීත්වය තුල මනාව පිහිටලා තිබෙනවා. අම්මා තාත්තාගේ රුව ගුණ දරුවාට තියෙනවා වගේ. අවිද්‍යාවේ හැඩතල ලෝකයාගේ ක්‍රියාකාරීත්වය තුල හොඳින් විද්‍යමාන වෙනවා. අවිද්‍යාව තණ්හාව ඔබ මුලා කරන මහා මගෝඩියන් දෙදෙනෙකු වගේ මේ ගමන ඉදිරියට යන්න යන්න ඔබට නම්බුනාම දෙනවා පොහොසතා කෝටිපතියා මුදලාලි පාලකයා නායකයා සභාපති සමාජයේ විවිධ ස්තරවල ඊයත කොටස් ඉන්නවා ගමේ කඩේ හිමිකරු මුදලාලි පිටකොටුවේ තොග කඩේ හිමිකරුත් මුදලාලි පන්ති ભેදයකින් තොරව අවිද්‍යාව විසින් නම්බුනාම දෙනවා අම්මෝ හරිම ගම්බීරයි, ආඩම්බරයි, ශේෂ්ඨයි. පිළිගැනීම ඉහළයි. මගේ මහත්තයා ලොක්ෙක්, විධායකයෙක්. මගේ මහත්තයාට ෆැක්ටරියක් තිබෙනවා. මගේ මහත්මයා ඇමරිකාවේ හරිම උජාරුවට අපි කියනවා. මෙහෙම කියනකොට ඔබට නොතේරුණට ඔබේ කට දෙකොණින් තණ්හාව මමත්වයේ බේරෙනවා. ඒ කුණු කෙලවලටත් වඩා අප්‍රසන්නයි. ප්‍රඥාව වඩන කෙනෙකුට මේ හරිම අප්‍රසන්න සිද්ධියක් වෙන්න පුළුවන්. තමා ඉලක්ක කරන සෑම මොහොතකම අනිත්‍ය වෙනවා, අහිමි වෙනවා. ගිලිහෙන අහිමි වෙන වේගයෙන්ම ඔබ නැවත නැවත අයිති කරගන්න උපක්‍රම යොදනවා. සිත ඔබට নানা ආකාර උපදෙස් දෙනවා. හරියට මුදලට වහල් වෙච්චි නීති උපදේශකෙක් වගේ. සිත දන්නවා කෙසෙල් මලත් නෙළු මලක් කියලා ඔප්පු කරන්න. සිතට පුළුවන් අවුරුදු 60ක් පැන්න ආච්චි කෙනෙක් තරුණයක් ලෙස පෙන්වන්න. සිතට පුළුවන් පිරිමියෙක් ගැහණියක් කරලා පෙන්වන්න. මේවට විශේෂඥ දෙනු සිත තිබෙනවා. අවිද්‍යා ටියුෂන් පන්තියේ කල්ප 100ක් කෝටි ගණනක් සිට තණ්හාවේ විෂය හදාරපු ඉව ඇතිවෙමින් නැතිවන සිත් සම ගලාගෙන යනවා. ඔබ මැඩියෙක් ගැන සිතන්න. එම සතා ජලයේද මඩේද ගොඩබිමද නිවසේද ජීවත් වන්නේ එකම ස්වභාවයේය. මේ හැමතැනම සැපයි කියලා අල්ලාගෙන. සිතත් ඔය වගේම ලකින ලගින තැන සැපයි කියලා උපාදානය කරගන්නවා. සිත ඔබේ දුක් දෙන මිතුරාය කියන්නේ ඔය නිසාය. මේ මිතුරා ද සැකයෙන් බලන්න. එවිට මේ මිතුරාගේ ගමන් බිමන ගැන ඔබට හොඳින් දැනේවි. වැටහෙවි. මොහු චපලයක් දෙපිට කාට්ටුවෙක් පෙරේතෙක් උම්මත්තකයෙක් වගේම විටක සිල්වතෙක් ගුණවතෙක් මේ දෙපිඩි චර්යාව ඔබට දර්ශනය වේවි මෙවැනි දෙවිඩි මිතුරෙක් ඔබට හමු වුවොත් ඔබ ඔහුගෙන් ඈත් වෙනවා පයිසෙන් වෙනවා නේද අන්න ඒ වගේ සිතේ දෙබිඩි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන්න අනවශ්‍ය බරක් නොගෙන හුදකලාවේ මේ අධ්‍යයනය කරන්න එවිට ඔබට ජීවිතේ වෙනසක් දැනේවි ඔබ යමක් හඳුනා ගන්නා බව සොයා ගන්න බව ඔබට දැනේවි. ඔබේ ජීවිතයේ සංකීර්ණ බව දුරස් වේවි. ඔබට තිබෙන්නේ නැවත නැවත සිතේ අනිත්‍යව දැකීම පමණක් කියලා.